නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස චිට්ටං වතායන් ලෝකෝ ආපන්නු ජායති ජීයති මීයති චවති උපපජ්ජතිච්ච අතතපන ඉමස්ස දුක්කස්ස නිස්සරණං නප්පජානාති ජරාමරණස්ස බුදුරජාණන් වහන්සේ නගර සූත්‍රයේ දේශනා කරපු වාක්‍යයක් ප්‍රකාශ කරන්ට යෙදුනේ <clears throat> උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්ට ඉස්සරලා බෝධිමූලේ උන්වහන්සේ <clears throat> සම්මා සම්බුද්ධත්වය සඳහා ඒ <clears throat> භාවනා කරන වෙලාවේ උන්වහන්සේගේ හිතට ආපු සිතවිල්ලක් තමයි ඒ ප්‍රකාශ කරේ උන්වහන්සේ අභිනිෂ්කමනය කරලා පැවිදි භාවයට පත්වෙලා උන්වහන්සේ ආචාර්යවරු දෙදෙනෙක් හොයාගෙන ගිය ගිහිල්ලා එයගේ උපදේශ ලබාන උන්වහන්ස භාවනා කරා එවැන් උන්වහන්සේ අරූප දිහන එහෙම ලබාගෙන ඊට පස් උන්වහන්සේ අවබෝධ කරගත්ත ඒවතුළින් නිවන් දකින්න බැහැ කියලා. ඊට පස්සේ තමයි උන්වහන්සේ තනියෙන්ම මේකින් කුසල ගවේසි කුසල් කියන්නේ කුමද්ද කියනක හොයාගෙන උන්වහන්සේ උරුවේල ජනපදයට ගිය. උරුවේල ජනපදයට ගිහිල්ල උන්වහන්සේ ඊට පස්සේ සාමාන්‍යයෙන් ඒ කාලේ නිවන් දකිින්ද කියලා <clears throat> දුක් නැති කරන්න කියන ප්‍රතිපදාව හිටියයි බොහෝ අයකරේ දුක්ෂක්‍රයා කරන එක. ඊට පස්ස උන්වහන්සෙත් ඒ දුස්කරක්‍රයා කරන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් ලෝකයේ කිසිම කෙනෙකුට කරන්න බැරි දුස්ක්‍රක්‍රයා උන්වහන්සේ බොහොමයක්ම කරා. කාලයක් කරගෙන යනකොට අවුරුදු හයක්ම මේ දුස්ක්‍රක්‍රියා කරා ඒ දුස්රක්්‍යයා කිරීම තුළින් උන්වහන්සට අවබෝධනා ඒ තුළිම සම්බෝධයට පත්වෙන්ඩ බෑ නිවන් අවබෝධ කරගන්න බැරි බව. උන්වහන්සේට ඊට පසේ තමයි මේ ධාර්මික සැපය කියන එකට බයවෙන්න හොඳ නෑ උන්වහන්සට මතක් වුණා පොඩිකාල උන්වහන්සේ දඹ ගහස්සෙවනේදී ආනාපාන සතිය වරල උන්වහන්සේ දිහාන ලැබවා. නමුත් ඒ දුෂ්කක්‍රියා කරන කාලේ දිහානයකටවත් උන්වහන්සේගේ හිත යොමු කර ගණ්ඩ තරන් සත්‍ය අත්තිබුන්නේ. ඊට පස්සේ තමයි උන්වහන්සේ ඒ දුෂ්කර ප්‍රතිපදාව අයින් කරලා උන්වහන්සේ <clears throat> මේ ආර්යෂ්ඨාංග මාර්ගය වැඩෙන විදිහට උන්වහන්සේ ඊට පස්සේ කටයුතු කරා. ඊට පස්ස උන්වහන්සේ මනස පිළිබඳව විමසමින් මේ මනස සමතයට පත් කරලා. ඒ වගේම සිත එන විතර්ක යටපත් කරගෙන ඒ විදිට සමති පස්සනා වැඩෙන විදිහට ආර්ය අෂ්ඨාංක මාර්ගය පුරුදුවෙන විදිහට උන්වහන්සේ කාලයක් කරගෙනවා. ඒ සඳහා බොහෝම අවස්ථාවලද විවිධ විදිහට උන්වහන්සේ ජීවිතාබෝධය ඇතිවෙන දේවල් සිද්ධ කරලතිනවා දැම දෙදා විතක්ක සූත්‍රය පවන් වහන්සේ බෝසත් කාලේ හිත පාලනය කරපු හැටි තමයි සඳහන් වෙන්නේ. ඉති මේකෙත් උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්ට ඉස්සල්ලා බෝධිමූලයේදී උන්වහන්සේ මාර පරාජය කරලා උන්වහන්සේ <clears throat> භාවනා කරනකට උන්වහන්සේට අතීත ජීවිත එහෙම බලනකොට ඒවගේම උන්වහන්සේ චුතුූපපාතඥානීන් සත්වයන්ගේ උපදින ඒ මැරණ ඒ ස්වභාවයන් දකිනකොට උන්වහන්සට බොහෝම සංවේගයක් හිතට ඇති වුණා. කිච්චං වතායන් ලෝකවාපන්නු මේ ලෝකයා මහත් වූ ව්‍යසනය කර දුකකට පත්වෙලා ඉන්නේ. ජායතිච්ච උපදිනවා ජී ඇති දිරනවා මී ඇති මැරෙනවා. ඒ වගේ මායමත් චුත වෙනවා ආයමත් උපතක් කරා යනවා. මෙන්න මේ දුකින් නිදහස්වීමක් පේනි නෑන මේ සත්‍යයන්ට කෙරවරක් නැතු ආයායි මේ උපදීම ජරාව මරණය කියන එකටම මේ චක්‍රයේ කැරකි කැරකි මේ සත්‍යයෝ මේ සංසාරය ගමන් කරනවා. මේ විදිහට මේ බව ගමනට මේ සසරට වැටිච්චි සත්‍යයන්ගේ නිස්සරණන් පඤ්ඥා ඇති නිදහස්වීමක් පේනෙ නෑ. එතොට උන්වහන්සේ කියනවා මේ <clears throat> උන්වහන්සේට අදහසක් වුණා මොකක් ඇතිකල්ලිද කුමක් හේතු කටගෙටද මේ සත්‍යයන්ට මේ ජරාමරණ හටගන්න. කිම්මිකෝ සති ජරාමරණං හෝති කිම් පච්චයා ජරාමරණං. කුමක් ඇතිකල්ලේ කුමක් ප්‍රත්තිය කරගෙනද මේ ජරාමරණ හටගන්නේ. උන්වහන්සේ දේශනා කරනවා තස්සමයිහම් භික්වේ යෝනිසෝ මනසිකාරා අහූ ප්ඥාය අභි සමයෝ. මහනිනි මම ඒ විදිහට නුවනින් කල්පනා කරනකොට මට ප්‍රඥාව පහළ වුණා. මේ ජරාමරණ හටගන්නේ ජාතියාකෝ සති ජරාමරණං හෝති. ජාතිපච්චයා ජරාමරණං. මේ ඉපදී මැතිකල්හි තමයි මේ ජරාමරණ හතගන්න. තොට ජාතිපච්චයා ජරාමරණං ඉපදීම මුල්කරගෙනයි මේ ලෝක සත්‍යයාට මේ ජරාමරණ කියන දෙක හටගන්න. ඊට පස්සේ ආයමත් උන්වහන්සේ විමසන්න පටන් ගත්තා. කුමක් හැතිකල්ලිද මේ ජාතිය කියනක හටගත්තේ. කුමක් ප්‍රත්තිය කරන ගෙනද මේ ජාතිය කියනක පවතින්නේ. ඊට පස්සේ උන්වහන්සේට යෝනිසෝ මනසිකාරය කිරීම තුළින් අවබෝධ වනා භවය ඇතිකල්ලී තමයි ජාතිය බවපච්චයා ජාති භවය හේතුකටගෙනයි ජාති හටගන්නේ. ඊට පස්සේ උන්වහන්සේ <clears throat> ආයමත් නුවනින් විමසන්න පටන් ගත්තා. මේ භවය කියන එක කුමක් ඇතිකල්ලි කුමක් හේතුකටගෙනද ඊට පස්සේ උන්වහන්සේට ඒ යෝනිස මනසකාරී යෙදෙනකොට අවබෝධ වුණා උපාධානය ඇතිකල්නි තමයි භවය උපාධානය හේතුකටගෙන තමයි මේ භවය හටගන්න. ඊට පස්සේ ආයමත් උන්වහන්සේ නුවනින් විමසන්න පටන්ගත්තා කුමක් ඇතිකල්ලිද මේ උපාධාන. කුම ප්‍රත්තිය කරගෙනද මේ උපාධාන පවතින්නේ. එතට උන්වහන්සේ ඒ යෝනිස මනසකාරය යෙදෙනකොට උන්වහන්සේ රාබුදුනා තන්නහා පච්චයා උපාදානං තන්නහාාව ඇතිකල්ලේ තන්නහා ප්‍රත්තියකොටගෙනයි උපාදාන හටගන්නේ. එතවට ආයමත් විමසන්න පටන්ගත්ත උන්වහන්සේ කුමක් ඇතිකල්ලිද මේ තන්හාාව පවතින්නේ. කුම ප්‍රත්තිය කොටගන්න මේ තන්නාව පවතින්නේ. එතකොට <clears throat> උන්වහන්සේ යෝනිස මනස්කාරය එදෙනකොට අවබෝධ වනාා වේදනාව ඇතිකල්ලි තන්නාව පවතින්නේ වේදනාව ප්‍රත්තිය කරගෙනයි තන්නහව පවතින්නේ. ඊට පස්සේ ආයමත් උන්වහන් සිමසන්න පටන් ගත්තා. මේ වේදනාව කුමක් ඇතිකල්ලිද මේ වේදනාව පවතින්නේ. කුමක් හේතුකොටගෙන මේ වේදනාව හටගන්න. ඊට පස්සේ උන්වහන්සේ අර ආයමත් යෝනිසෝ මනසකාරයේ දෙෙන්ට පටන්ගත්. ඊට පස් උන්වහන්සේට අවබෝධ වනා ඉස්පර්ෂය ඇතිකල්ලි වේදනාව හටගන්නේ ඉස්පර්ස පත්තියනුයි වේදනාව හටගන්න. ඊට පස්ස ආයමත් උන්වහන්සේ විමසන්න පටන්ගත්තා මේ ඉස්පර්ෂය කුමක් ඇතිකල්ලිද. කුමක් පවතිනකොරද මේ ඉස්පර්සය පවතින්නේ කියලා. ඊට පස්සේ අර විදිහටම උන්වහන්සේ යෝන්සෝ මනසිකාරය යෙදෙනකොට අවබෝධනා සලායතන පච්චයා පස්සෝ සලායතන ඇතිකල්ලි සලායතනය මුල්කරගෙන තමයි මේ ඉස්පර්ෂය හටගන්නේ. ඉට පස්සේ ආයමත් උන්වහන්සේ විමසන් පටන්ගත්ත මේ සලායතන කුමක් ඇතිකල්ලි කුමක් හේතුකටගෙන සලායතන හටගන්න. ඊට පස්සේ උන්වහන්සේ ආයමත් අර විදිහටම යෝනිසෝ මනසකාරය දෙනකොට අවබෝධ වනා නාමරූප ඇතිකල්ලි සලායතන නාමරූප හේතුකොටගෙනයි මේ සලායතන හටගන්න. ඊට පස් ආයමත් බුදුරජාණන් බෝසතාණන් වහන්සේ විමසන්න පටන් ගත්තා මේ නාමරූප කුමක් ඇතිකල්ලේ කුමක් හේතුකොටගෙනද නාමරූප හටගන්න. ඒ විදිේ ආයමත් යෝනිසෝ මනසිකාරී යෙදනකොට උන්වහන්සේට අවබෝධනා විඤ්ඥානයකෝ සති නාමරූපං හෝති. විඤ්ඥානී ඇතිකල්ලි තමයි නාමරූප විඤ්ඥාන පච්චයා නාමරූපං විඤ්ඥානයේ ප්‍රත්තියකුට ගෙන තමයි නාමරූප හටගන්න. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ ආයමත් විමසන්න පටන්ගත්තා මේ විඤ්ඥානය කියන එක කුමක් ඇතිකල්ලිද විඤ්ඥානයේ පවතින්නේ. කුමක් හට ගැනීමින්ද විඤ්ඥානය හටගන්නේ. එහෙම විමසනකොට උන්වහන්සේට යෝනිසෝමනස්කාරයේ යෙදෙනකොට අවබෝධ වනා නාමරූපයකෝ සති විඤ්ඥානං හෝති. නාමරූප ඇතිකල්ලි තමයි විඤ්ඥානී. විඤ්ඥා <coughs> ඊළඟට මේ නාමරූප හටගැනීමෙන් තමයි විඤ්ඥානය හටගන්න කියලා. ඉළඟට උන්වහන්සේට මේ අවබෝධ වනා අදහසක්කාව හිතට පච්චුතාවත් යුතුකෝ ඉදං විඤ්ඥානං නාමරූපා නාමරූපා න පරංගච්චති. උන්වහන්සේට අවබෝධ වනා මේ විඤ්ඥානි නාමරූපවලටමයි කැරකිලා යන්නේ. නාමරූපවලින් එහාට මේ විඤ්ඥානේ යන්නේ නෑ. එත්තාවතා ජායේතවා ජීවේතවා මීඒතවා චවේතවා උපද්ජේතවා. යදිදන් නාමරූපපච්චයා විඤ්ඥානං. මෙපමණකින්ම තමයි උපදින්නේ දිරන්නේ මැරෙන්නේ ඒවගේ ආයමත් චුත වෙලා ආයමත් උපතක් කරා යන්න මේ නාමරූප පත්තිය කොටගෙන විඤ්ඥානයේ විඤ්ඥානය පත්තිය කොටගෙන නාමරූප නාමරූප පත්තිය කරගෙන සලායතන සලායතන ප්‍රත්තිය කොටගෙන ඉස්පර්ශය ඉස්පර්ශය පත්තිය කොටගෙන වේදනාව වේදනාව ප්‍රත්තිය කොටගෙන තන්හාාව තන්හාාව ප්‍රත්තිය කොටගෙන උපාදාන උපාදාන ප්‍රත්තිය කොටගෙන භවය භවය පත්තිය කොටගෙන ජාතිය ජාතිය හේතුකටගෙන ජරාමරණ සෝක පරිදේව දුකදෝමන සුපායාසයන් හටගන්නවා. ඒව මේ තස්ස කේවලස දුක්කක් කන්දස්ස සමුදයෝහොති මෙන්න මේ විදිහට තමයි මේ දුක හටගන්නේ කියලා උන්වහන්සේට අවබෝධනා. සමුදයෝ සමුදයෝතිකෝ භික්කවේ මේ දුක හටගන්න මෙන්න මේ විදිහටයි කියලා උන්වහන්සේට පෙර ඇසූ නැති මේ මේ ධර්මයම් පිළිබඳව දහම් මැස පහල වුණා ඥානයේ පහල වුණා උන්වහන්සේටේ පිළිබඳ අවබෝධය වැටහීම ඒ තුළින් උන්වහන්සේට පහළ වුණා. ඊට පස්සේ උන්වහන්සේ <clears throat> ආයමත් කල්පනා කරන්න පටන් ගත්තා අයමත් සිහි කරා කිස්මිල්කෝ සති ජරාමරණන් නොහෝති කුමක් නැතිකල්ලිද මේ ජරාමරණ නැතිවෙන්නේ. ඒ වගේම කිස්ස නිරෝධා කුමක් නිරෝධවීමෙන්ද මේ ජරාමරණ නිරෝධ වෙන්නේ. ඒ විදිහට උන්වහන්සීට පස මේ දුක නැතිවෙන ආකාරය උන්වහන්සේ නුවනින් විමසාගෙන යන්න පටන් ගත්තා. ඊට පස්ස උන්වහන්සේට ඒ යෝනිසෝ මනසකාරය යෙදෙනකොට අවබෝධ වනා ජාතියාකෝ සති ජරාමරණං හෝති. ජාතියාකෝ අසති ජරාමරණං හෝද ජාතිය නැත්තං අන්න ජරාමරණ නෑ. ජාති නිරෝධා ජරාමරණ නිරෝධෝ. ජාතිය නිරුද්ධවීමෙන් තමයි මෙන්න මේ ජරාමරණ නිරුද්ධ වෙන්නේ. ඊළඟට උන්වහන්සේ ආයමත් කල්පනා කරා මේ ජරා මේ ජාතිය කුමක් නිරුද්ධවීමෙන්ද ජාතිය නිරුද්ධ වෙන්නේ. ඊට පස් උන්වහන්සේට යෝනිසෝ මනසිකාරය කරනකොට අවබෝධ වුණා භවනිරෝධා භවය නිරෝධ වීමෙන් භවය නැතිකල්ලි තමයි මේ ජාතිය නැතිවෙන්නේ. ඊට පස්ස ආයමත් විමසන්න පටන්ගත්ත එතොට උපාදාන නැතිකල්ලි තමයි භවය නිරුද්ධ වෙන්නේ. තොට බැලුවා මේ උපාදාන කුමක් නැතිකල්ලිද උපාදාන නිරුද්ධ වෙන්නේ. තොට තන්නහාාව නිරුද්ධවීමෙන් තන්නහාාව නැතිකල්ලි තමයි උපාදාන නිරුද්ධ වෙන්නේ. ඊට පස් ආයමත් විමසන්න පටන්ගත්ත මේ තන්හාාව කුමක් නැතිවීමෙන් කුමත් නිරුද්ධවීමෙන්ද තන්හාාව නිරුද්ධ වෙන්නේ. එතකොට වේදනාව නැතිකල්ලි. වේදනාව නිරුද්ධවීමෙන් තමයි තන්නහාාව නිරුද්ධ වෙන්නේ. ඊට පස්සේ ආයමත් විමසන්න පටන් ගත්ත මේ වේදනාව කුමක් නැතිවීමෙන්ද කුමක් නිරෝධවීමෙන්ද. තොට ඉස්පර්ශය නැතිකල්හි ඉස්පර්ශය නිරුද්ධවීමෙන් තමයි වේදනාව. පස බැලුවම ස්පර්ශය කුමක් නැතිවීමෙන් කුමක් නිරුද්ධවීමෙන්ද. එතොට උන්වහන්සේට අවබෝධනාමේ සලායතන නැතිකල්ලේ සලායතන නිරුද්ධවීමෙන්. සලායතන කුමක් නැතිවීමෙන් කුමක් නිරුද්ධවීමෙන්ද මේ සලායතන නැතිවෙන්නේ. එතොට නාමරූප නැතිකල්ලේ නාමරූප නිරුද්ධවීම. එතට ආයමත් විමසන්න පටන්ගත්ත මේ නාමරූප කුමක් නැතිකල්ලේ කුමන් නිරුද්ධවීමෙන්ද මේ නාමරූප නිරුද්ධවෙන්න. ඊට පස් උන්වහන්සේට යෝන්සු මනස්කාරය එදෙනකොට ආබෝධනවා විඤ්ඥානී අසති විඤ්ඥානය නැතිකල්ලේ විඤ්ඥානී නිරෝධවීමෙන් තමයි මේ නාමරූප නිරෝධ වෙන්නේ. එතොට ආය බැලුව මේ විඤ්ඥානය කුමක් නිරුද්ධවීමෙන්ද. කුමක් නැතිවීමෙන්ද මේ විඤ්ඥානයේ නිරෝධ වෙන්නේ. එතොට උන්වහන්සේට ආබෝධ වනා මේ යෝනිසෝ මනස්කාරය දෙනකොට නාමරූප නැතිකල්ලේ නාමරූප නිරුද්ධවීමෙන් තමයි විඤ්ඥානය නිරුද්ධ වෙන්නේ. එත ඊට පස් උන්වහන්සේට අදහසක් ඇති වුණා. අධිගතෝකෝ මායම් මක්ගෝ බෝධාය අජිදන් නාමරූප නිරෝධ. මට දැම් මේ අවබෝධ වනා වැටහුණා මේ නාමරූප නිරුද්ධවීමෙන් තමයි විඤ්ඥානය නිරුද්ධ වෙන්නේ විඤ්ඥානය නිරුද්ධවීමෙන් තමයි නාමරූප නිරුද්ධ වෙන්නේ නාමරූප නිරෝධවීමෙන් සලායතන නිරුද්ධ වෙනවා. සලායතන නිරෝධවීමෙන් ඉස්පර්ශය නිරුද්ධ වෙනවා. ඉස්පර්ශය නිරුද්ධවීමෙන් වේදනාව නිරුද්ධ වෙනවා වේදනාව නිරුද්ධවීමෙන් තන්හාාව නිරුද්ධ වෙනවා. තන්හාාව නිරෝධවීමෙන් උපාදාන නිරුද්ධ වෙනවා. උපාදාන නිරුද්ධවීමෙන් භවය නිරුද්ධ වෙනවා භවය නිරුද්ධවීමෙන් ජාති නිරෝධ වෙනවා ජාතිය නිරුද්ධවීමෙන් ජරාමරණ සෝක පරිදේව දුක්කදෝමනස්සුපායාසා කියන සියලූම දුක් නිරුද්ධ වෙනවා මේ විදිට සියලුවම දුක්ඛයන්ගේ නිරෝධයට පත්වෙනවා. නිරෝධෝ නිරෝධෝතිකෝ භික්කවේ පුබ්බේ අනනුසුතේසු දම්මේසු. මේ දුක නිරුද්ධ වනාය කියන මේ පෙර නුවැසු මේ ඥානය උන්වහන්සේට පහළ වුණා. ඒවගේම විද්‍යාව ආලෝකෙ පහළ වුණා කියලා උන්වහන්සේ දේශනාකොට වදාලා. ඊට පස්ස උන්වහන්සේ දේශනා කරා මේ උන්වහන්සේට ඇතිවුණු අවබෝධය උපමාවකින් පෙන්නනවා. එත්තරා මනුස්සෙක් මහා කැලයක් මැඳී යනවා. මහා කැලයක් මැදී යනකට පොඩි අඩපා අඩිපාරක් අහුවෙනවා. ඊට පස්ස මෙයා කරන් මේ අඩිපාර දිගේ යනු. අඩිපාර දිගේ යනකොට කැලේ ඇතුළට යනකොට පේනවා ඉතාමත්ම පුරාණ නගරයක් පේනු. පෙර මිනිස්සු විසින් වාසය කරපු පුරාණ නගරයක් පේනවා. ඒකේ ඒ ඉස්සට පරිහරණය කරපු පොකුණු ඒ වගේම ගොඩනැගිලියාදී උයන් හැම දෙයක්ම මේ නටබුම් පේනවා. ඊට පස්ස මේ මනුස්සයා මිනිස්වාසයට ඇවිල්ලා මේ අන් අයට රජවරුන්ට අයට මේ ගැන මතක් කරනවා. මම මේ විදිහේ මේ කැලේ යනකොට මේ පරණ පාරක් අහුන ඒක දිගේ යනකොට මෙහෙම පරණ රාජධහනයක් අහුනා හම්වනා මෙන්න මේක නැවත අපි ගොඩනගල ඒ පරණ තත්ත්වයටම අපි පත්කරම කියලා ඊට පස්සේ ඒ රජවරු උපයෝගි කරගෙන අර පරණ තාලෙටම ඒ නගරය පසුකාලන ආයමත් නිර්මාණය කරන ඊට පස්සේ ඉතාමත්ම සමුෘද්ධිමත් නගරයක් මිනිස්සුන්ගෙන් ගැවිසිච්චි නගරයක් බවට පත්වෙනවා. අන්න ඒ වගේ උන්වහන්සේ දේශනා කරනවා ඒව මේවකෝ භික්වේ අදසම් පුරාණ මක්ගං පුරාණ ලංජසං පුබ්බකෙහි සම්මා සම්බුද්ධයෙහි අනුයාතම් පෙර සම්මා සම්බුදුරජාණන් වහන්සේලා වැඩිය පෙර බුදුරජාණන් වහන්සේලා ගමන් කරපු ඒ පුරාණ මාර්ගයත් උන්වහන්සේටත් මුණ ගැහුණ කිව්වා. ඊට පස්සේ උන්වහන්සේ මේ පුරාණ මාර්ගය ඔස්සේ උන්වහන්සේ වැඩිය මේ පුරාණ මාර්ගය තමයි ආර්යෂ්ඨාංක මාර්ගයේ. ඒ ආර්යෂ්ඨාංක මාර්ගයේ ගමන් කරනකොට තමයි උන්වහන්සේට අවබෝධ වනේ මේ ජරාමරණ ඒ වගේම ජරාමරණ නිරෝධ කරන ආකාරය ඒ වගේම ජරාමරණ හටගන්නකමේ ඒ වගේම ජරාමරණ නැති කරනක මේ උන්වහන්සේට මේ ආර්යෂ්ඨාංක මාර්ගයේ ගමන් කරනකොට තමයි මුණ ගැහුණේ කියලා උන්වහන්සේ දේශනා කරා. ඒ විදිහට මේ පටි සම්පාදය හතරාකාරයට එකොළහාම අංග උන්වහන්සේට මුණ ගැහුණක් කිනොමේ ආර්යෂ්ඨාංක මාර්ගයේ ගමන් කරනකොට ඊට පස්සෙතමයි උන්වහන්සේ මේ සම්මා සම්බුද්ධත්වයට පත්තුලා ඊට පස්සේ මේ හොයාගත්ත ඒ අවබෝධය උන්වහන්සේ බිශ්ව භිශ්වනි උපාසුක් පාසිකා සිව්වනක් පිරිසට දේශනා කරා. ඊට පස්සේ ඒ උන්වහන්සේ හොයාගත්තේ ශාසන බ්‍රහ්මචරියාව උන්වහන්සේ දේශනා කරන දැම් මේ ශාසන බ්‍රහ්මචරයා ඉතාමත්ම පුළුල් බොහෝ දිව්‍ය මනුස්සයන් අතර ප්‍රසිද්ධ භාවයට පත්වනා කියලා උන්වහන්සේ දේශනා කරා. එතවට මේ නගර සූත්‍රයේද උන්වහන්සේ තමන් වහන්සේ මේ ලෝකයේ වැහි තිබුණු ඒ <clears throat> යථාර්ථය කියන එක අවබෝධ කරගත්ත ආකාරය තමයි මේ <clears throat> නගර සූත්‍රයේදී සඳහන් වෙන්නේ. දැන් අපි කෙටියෙන් මේ පඩ සම්පාදය කරුණු ටිකක් අපි සාකච්ඡා කරමු. පළමුම උන්වහන්සේ දේශනා කරන්න මේ ලෝක සත්‍යයා මහත් ව්‍යසනයකට විපතකට පත්වෙලා තියෙන ඒ තමයි මේ නැවත නැවත ඉපදීම ජරාව මරණය සෝක පරිදේව දුක්දුම්න සාදී මහා විපතකට මේ සත්‍යයන් වැටිල ඉන්නවා. මේ ජරාමරණය මුල්කරගෙන තමයි මේ ලෝක සත්‍යයා දුක්විඳින්නේ. උපදිච්චි ජීවිතවලදී එක එක්කෙනගේ ජීවිතයට වලට මේ ජරා මරණ මුල්කරගෙන විවිධාකාර දුක්විඳින්න සිද්ධ වෙනවා. දැන් ජරා මරණ උන්වහන්සේ තෝරනවා මේ ජරාව කියල කියන්නේ අපේ ශරීරයේ දිරල යන ස්වභාවේ කණ්ඩිච්චම් පාලිච්චං වලිච්චතා ආයුනු සංහානි ඉන්ද්‍රයානම් පරිපාකු. මේ දත් කැඩිල්ල කෙස්සිදිලා හමර දැරි වැටලා ඉන්ද්‍රියම් මෝර්ල යන එකට තමයි ජරාව කියල කියන්නේ. සාමාන්‍යින් හරියටම තේරුම් ගණ්ඩුව නැත්තන් සමහරලාට ජරාවත් සමහරය විවිධ විදිහට තෝරණ අවස්ථා තියනවා. මේ ජරාව කියන්නේ අපි මේ කතා කරන සාමාන්‍ය ජරාව ගැනමයි උන්වහන්සේ. ඊට පස්සේ මරණය කියන්නේ අපේ මේ ජීවත්වෙලා ඉන්න ජීවිතයෙන් චුත වෙලා නිරුද්ධ වෙලා මේ කයෙන් මරණයට පත්වීම තමයි මරණය හැටියට දේශනා කරන්න. එතොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනු මේ ජරා මරණ. කුමක් ඇතිකල්ලි කුමක් හේතු කරන ගෙනද හටගත්තේ කියල විමසල බලන්න කියනවා. දැන් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත විදියට අවබෝධ කරගෙන ඒ තත් මේ අරිහත්වයට තමයි අපිත් පත්තින දැන් උන්වහස දේශනා කරන උන්වහන්සේත් මේ චතුරාර් සත්‍ය අවබෝධ කරගෙන අරිහත්වයට පත් වනා. රහතන් වහන්සේලත් දැන් අරිහත්වයට පත්වෙනවා. එතොට මේ මොකද්ද කියලහන වෙනස. බුදුරජාණන් වහන්සේගේ සාාවකයන්ගේ තියෙන වෙනසමකද. එතර උන්වහන්සේ දේශනා කරනවා. භාග්‍යතුන් වහන්සේ මේ ධර්මය හොයාගත්තේ අසංජාතස්ස මක්ගත්ත සංජනීතා. උන්වහන්සේ මේ තිබූ නැති මාර්ගයක් හදාගෙන ගිහිල්ල තමයි අවබෝධ කරගත්තේ. ඉළඟට අනක්කාතස නොකියපු මාර්ගයක් ඔස්සේ ගිහිල්ල තමයි මේක අවබෝධ කරගත්තේ. මක්ගඥු මාර්ගය දැනගත්තේ බුදුරජාණන් වහන්සේ මග්ග කෝවිදූ. මාර්ගය අවබෝධ කරගත්ත මාර්ගයට දස්ස කෙන බුදුරජාණන් වහන්සේ සාාවකයෝ කියන්නේ ඊට පස්සේ හදපු මාර්ගයගේ අය තමයි සාාවකයන් කියන්නේ. බුදුරජාණන් වහන්සේ පිහිටුවපු සොයාදුන්නු මාර්ගය ගිය අයතමයි සාාවක කියන්නේ. නමුත් ඒ සාාවකව උන්වහන්සේ කියපු විදියට ගිහිල්ල අවබෝධ කරගන්න. බුදුරජාණන් වහන්සේ තමයි මේ මාර්ගය සොයාගත ඒකයි වෙනස. නමුත් අරිහත්වයට පත්වනාම අරිහත්වේ වෙනසක් නෑ. ඒ නිසා උන්වහන්සේ යම්මාකාරයට අවබෝධ කරගත්තද ඒ විදිරතමයි අපිටත් යෝනි සෝමනසිකාරය කරලා අවබෝධ කරගන්නතින් අපිට තියෙන කියපු විදිහට යොන් සමනසිකාරකන්න අපිට හොයන්න දෙයක් නෑ. මාර්ග හදල දීල තියෙන්. අපිට මාර්ග හදාගෙන යනවා කියල එකක් නැහැ අපිට තියෙන කියපු විදිහට අන්න නුවනින් විමසන්න. ඇයි හුමක් ඇතිකල්ලිද හුමක් හේතු කොටගෙරත මේ ජරාව හටගන්න. එතොට බුදුරන් වන්ස මාර්ග හදලන තියෙන් එතට අපිට තියෙන ඒ කියපු මාර්ගය ඔස්සේම අන්න යෝනිසෝ මනසිකාරය යෙදෙන්. එතෝට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න මේ ජරාමරණ හටගන්නේ කුමක් නිසාද ඉපදිච්චි නිසා ජාතිපච්චයා ඉපදීම ඇතිකල්ලි ඉපදීම හේතුකටගෙන තමයි මේ ජරාව මරණය කියන එක හටගන්න. එතොට මේ ලෝකයේ මිනිස්සු උපදින ආකාර හතරත්තියෙන. අන්ඩජ ජලාබුජ සංසේජද ඕපපාතික කියලා. අන්ඩජ උපත කියල කියන්නේ සමහර සත්වයන් උපදින්න බිත්තර වලින් බිත්තරස්සේ ඉඳල තමයි උපදින් ඒකට කියන අන්ඩජ උපත කියලා. ඊළඟට ජලාභජපති කියන්නේ මෞකුසවල ඉඳල උපදිනවා මනුස්්‍යයන් සමහරචයට සංසත්තු මෞකුසවල ඉපදිලා මෞකුසවල ඉඳල තමයි උපදින්න. තවත් සමහරය සංසේජද කියන්නේ මේ තෙත් පරිසරවල උපදිනවා. දැන් සමාරලාට ආහාර කුණු වනහම ඒ වගේ සත්තු හටගන්න. ඒ වගේ වතුරේ හටගන්න. ඒ වගේ තෙත් තැන්වල උපදිනවා. ඒ අයට කැනේ සංසේජත උපත් කියලා. මේ තුනින්ම තොරව සම්පූර්ණම ශරීර පහල වනේ තමයි ඕප පාතික උපත කියන්නේ දෙවියන් සමහරලාට නිරේ නිරිසත්තු ඒ අය මේ මනුස්සේ කළ උපද ඉන්න කාලෙ මැරණම් කෙලින්ම ගිහිල්ල සරීරයක් ඇතුව උපදිනවා. නිරේ නිරිසතයෙක් කළ උපදින අය කාලයක් අතරක් නෑ. ඒක ඒ ඕපපාතික උපදින අයට සාමාන්‍යයෙන් අර තමන්ගේ පෙරජීවිත පවා හොඳට මතකෑමකද අතරක් නෑ. අය මෞකසකින්දල කාලයක් ඉඳල උපදිනවා නෙවේ. ඊළඟට මේ මෙන්න මේ විදිහට මේ උපත සතරාකාරයකට අපිට සිද්ධ වෙනවා. මේ ලෝකේ යමෙක් උපදින නම් මේ හතරෙන් එක්‍රමයකට තමයි උපදින්නේ. ඒට වැඩි තවත් ක්‍රම නැහැ. හැමෝම මේ ක්‍රම හතරයෙන් තමයි ලෝකයේ මනුස්සයෝ සත්වය උපදිනවා කියනවනම් මේ හතර ක්‍රමයට තමයි උපදින්. ඊට පස්සේ <clears throat> විමසල බලන්න කියනවා දැම් මේ ඉපදීම කුමක් ඇතිකල්ලිද කුමක් හේතු කොටගෙනද උපදින්නේ කියල නුවනින් උසන්න කියන. මේ ඉපදීමට හේතුව කුමත්. එතොට මේ ඉපදීමට හේතුව තමයි භවපච්චයා ජාති භවය ඇතිකල්ලි භවය හේතුකටගෙන තමයි උපදින්නේ. දැම් භවය කියන එක බුදුරජාණන් වහන්සේ තෝරනවා භවය කියල ආනන්ද ස්වාමීන් වහන්සේ හනුව ඇවිල්ල දවසක් ස්වාමීනි මේ භවය භවය කියල කියන මොකක්ද මේ භවය කියල කියන්න. එතෝට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාමධාතු වේපක්කංචහනන්ද කම්මන් නාභවිස්සති අපනිකෝ කාම බවෝ ප්ඥායත. මේ කාමධාතුවේ විපාක සඳහා කර්ම සකස් වනේ නැතිනම් කාමධාතුවක් කෙලෙකත් තියෙනවාද කියලහනු. ඒ වගේ රූපධාතුවේ විපාක සකස්වෙන් නැත්තන් රූපධාතුවක් කෙලෙකත් තියෙනවාදගෙන. අරූපධාතුවේ විපාක සඳහා කර්ම සකස්වෙන් නැත්තම් අරෝපධාතුවක් කියල එකක් සකස්වෙනවාද. එතොට විපාක සකස්වීමට තමයි භවය කියයි. එතොට දේශනා කරනවා කම්මං කෙත්තං කර්මය තමයි කුමුර විඤ්ඥානම් බීජන් විඤ්ඥානී තමයි බීජය. තන්නා සෙනෙහෙව තන්නහාව තමයි වතුර. එතකොට යම්කිසි කෙනෙකේ හිත පිහිටනවා නම් ආසාාවක් පැතුමක් ඇතිවෙනව නම් කාමලෝකය උපදින්න එතකොට අන්න යා කාමලෝකෙ උපදින යාගේ විඤ්ඥානය පිහිටන්නේ කාමලෝකේ. ඒවගේම රූපය රෝකයේ සඳහා විපාක සකස්වලා එහි හිත පිහිටුවන එතර රූපලෝක එම නැත්තං අරූපලෝකෙ. එතවට මේ කරමේ භවය කියලා කියන්නේ කෙත අපි කුඹුර කියලා කියන්නේ කුමරේ තමයි බීජ හටගන්න ඒ වගේ තමයි අපි මේ උපත සකස්වෙන තැන් තමයි ඒ භවය කියල කෙන එකයි කාම භවය රූප භවය අරූප භවේ. ඒ තුන මේ තුනට මේ කාම භවය රූප භවය අරූප භවේ උපදින තැන්. දැන් අපේ විඤ්ඥානය පිහිටන තැන්තම ඒ ඒකයි කෙත කියල කියන්න. මේ කෙතේ තමයි නිතරම ගිහිල්ලා බීජ හටගන්නවා වගේ මේ අපේ උපත් හටගන්න තැන තමයි මේ භවේ එකයි බහෝපච්චයා ජාති භවයක් සකස් වුණු තුපිදිනවා. දැන් අපි ඉපදිල ඉන්න මොන භවේද. කාම භය රූප භව නෙවේ. කාම භවය තමයි අපි උපදිල තියෙනෙ තොට කාම භවේ තමයි මේ ඇසකණනාසය දිවසරයක ඉන්ද්‍රියම් පිනුවන තැන්. ඉන්ද්‍රයන් පිනවන්ඩයි ඉන්ද්‍රයන් වලින් විඳවන්ඩයි තියන්නේ තැන්න. මේ එතවට ඒ කාම භවේ හටගත් යන්න භව භවය සකස්වීම තුළ තමයි දැන් අපි මේ කාම භවේ ඉපදිල තියෙන දැ මේ ජීවිතය ඉඳලා දැන් ආයි අපි අරූපදිහාන රූපදිහාන උපදුලා ඒ යන්න හිත පීටුව තීට පස්ස අපේ හැදෙන භවේ තමයි අරූප භවේ. ඒ විදි එහෙම නැත්තන් රූප භවේ. මේ විදියට මේ අපේ උපත සඳහා සකස්වෙන කෙතට තමයි මේ භවය කියලා කියන්න. එද මතකතියාගන්න පුළම කෙත කියල මතාතියාගත්තාම හරි. භවය කියන්නේ උපදින කෙත. එත කෙත හැදුන හමකද වෙන්නේ පැළවෙනවා නිති. නේද. වතුරු වැටිච්චිකම් <laughs> පැලෙන. කෙතක් නැත්තං කෙත හැදින් නැත්තම් වතුර නැත්තන් තම යන්න පැලනොවී තියෙන්. එතුවට මේ ඊළඟට නුවනි විමසන්න කියනවා <clears throat> කුමක් ඇතිකල්ලිද කුමක් හේතුකට ගෙනද මේ භවය කියන එක හටගන්න. කුමද්ද මේ භවයට හේතුව නුවනින් විමසන්ද කියනු. එතොට උන්වහන්සේ දේශනා කරනු මේ භවයට හේතුව තමයි උපාදාන පච්චයා බහෝ උපාදානය ඇතිකල්ලි උපාදාන හේතුකට ගෙන තමයි භවේ හටගන්න. එතකොට උපාදාන හතරත් දේශනා කරලා තියෙන. කාම උපාදාන ඉළඟට දිට්ටි උපාදාන ඉළඟට සීලබ්බත උපාදාන ඉළඟට අත්තවාද උපාදාන උපාදානතකොට හතරත්තිීන. කාම උපාදානය කියන්නේ කාමයට අපේ හිත බැඳිලයනවා. උපාදානය කියන්නේ බැඳිලයනවා කියනකයි. අල්ලගන්නවා කියන අර්ථගන්න හොඳනමකද තොට කෙරෙකින්ගේ කතෘත්තයක් වගේ දැම් බුදුරජාණන් වන්ස කියන්නේ බැඳිල යනවා හිත. හිත බැඳිල යන්නමකරද රූප සද්ද ගන්ධ රස ස්පර්සකින කාම ගුණේට අපේ හිත බැඳිලයනවා. ඒ බැඳිලගේපුහම ඒ ඔස්සමකක්ද සිද්ධ වෙන්නේ. කර්ම සකස්වෙනවා. ඒ ඔස්සමකද වෙන්නේ සිතින් අයෙන් ඒ කාමීට බැඳිලගේ පාම කියාකාරකං කරන්නගේ පාම අන්න කෙත හැදෙනු. කම්මං කෙත්තං කිවර කර්මය තමයි කෙත එතර කෙත හිමීට හැදෙනවා ටික ටික ටික. කාමී අනුභව කරන්න කරන්න කාමීට හිට බැඳිලගේ පොම කෙත හැදෙනවා. ඊළඟට මේ ඒ පංච කාම ගුණයන්ට හිත බැඳිලගේ පහමකද වෙන්න ඒවසි නිතරම භවය කියනක තමයි සකස්වෙන්නේ. ඊ එහෙම නැත්තිනම් <clears throat> හිත බැඳෙනවා දෘෂ්ටි වලට විවිධාකාර මතිමතාන්තරවලට හිත බැඳෙනවා. ඒ ඔස්සෙත්මකද වෙන්නේ කර්ම තමයි හැදෙන්. එතවට ඒ දෘෂ්ටිවලට බැඳිලගේ පහමත් අන්න භවය හැදෙන. එහෙම නැත්තං සමහරු කාමය ඇතැල්ලා විවිධාකාර සීල වතාදී රකිනෝ. ඒත් මකද වෙන්නේ ඒකට බැඳිල ගියත් අන්න භවේතමයි හැදින්. ඒක අර ඊයේ මම කිවේ සමහර බුදුරජාන් වහන්සේ කාලේ සමහරු මේ දුකින් නිදහස් ෙන්ඩෝන කියලා මේ කර්මණුවෙන්ට බල්ලෝ වගේ ජීවත්වෙන හරක් වගේ ඉන්නවා. එතෝට එයා චේතනා පහල කරන්න බල්ලෙක් වගේ ඉන්ද බල්ලයගේ සිති විඩි නේද එතෝට බුදුරන් වන්සකින එතට බල්ලන් අතර ගීල පුදිනවා. ආනක ඒ කොහෙන් අහ මේ හිත බැඳිලගියොත් හැමතැනම භවයතමයි හැදින් ඒකයි. මේ උපාධාන කරගන්නමකක්ද එතුවට හිත බැඳිල යන්නමකේටද අන්නේ ඔස්සේ අන්න ආය උපතත් සකස් වෙනවා. එහෙම නැත්තං මමේ මාගේ මටයිති කියන මේ අදහසට හිත බැඳිල යනවා. එතකොටත් අන්න මේ ඒත් භවය තමයි හැදෙන් සමාරලාට උපතක් නෑ කියලා හිතානින්න. ඒත් මම මාගේ මට අයිතිය කියන දේට මැඳිල ඉන්නේ. ඒ ඔස්සේ යාට ඒත් ඒමුල් කරගෙන මේ කර්ම සකස්වෙන. මෙන්න මේ විදිට උපාධානය මුල්කරගෙන තමයි මේ භවය කියන එක හටගන්න. ඊළඟට මේ සතර උපාදාන දැන් අපි බැඳෙන්නේ කුමක් නිසාද කියල බලන්නුක බැදෙන්ට හේතුවම කද්ද. එතොට බුදුරන් වහන්ස පෙන්නනවා තන්හා පච්චයා පාදානන් ඇලිච්චි නිසයි බැඳින්නේ. ඇල ඇලෙන ගති ඇත්තින එතොර තමයි බැඳිල යන්නේ. ඒක තමයි ඒ තන්නහාවට පෙන්නන්නේ ගම් එක වගේ කියලා. තන්නාව කියන්නේ තන්නා සිනහයෝකි නො තන්නාව ගැන වතුර වගේ. එතර මේ තන්නහාාව මුල්කරගෙන තමයි අපි නිතරම බැඳිල යන්නේ. හිතේ තියෙන ඇල්ම නිසා. එතොට තන්නහාව බුදුරජාණන් වහන්ස පෙනෙනවා හයාකාර. මකදද මේ රූප තන්හා සද්ධ තන්හා ගන්ධ තන්නා රසතන්නා පොට්ටබ්බ තන්නහා කියලා. තර මේ සාමාන්‍යයෙන් තන්නාව බුදුරන් වහන්සේ දේශනා කරනවා සාකෝපනේසා තන්හා කත්ත උපජ්ජමානා උපද්ජති කත්ත නිවිස්සමානා නිවිසති කොහේද මේ තන්නහාව සාමාන්‍යෙන් උපදීන්නේ. පජංචිවෙලා ඉන්න කොහෙද කියලාහන්. එතට කින යන්ලෝකයේ පියරූපං සාතරූපං. මේ ලෝකෙ යම් පිය භාවේ යමක් ඇද්ද මිහිරි භාවේ යමක් ඇද්ද එතන තමයි තන්හාාව අන්න පජංචි වෙලා ඉන්න තැන නිවිසමානා නිවිසතිකැන එකයි ගෙදර කරගෙන ඉන්නේ එතන තමයි. ප්‍රියදේ එත දහනවා කිංචි ලෝකයේ පියරූපන් ලෝකයේ ප්‍රියදේ මොකක්ද. එතර කියන චක්කුන් ලෝකයේ පිය රූපං සාතරූපං එත්තේ සාතන්නා උපද්ජමානා උපද්ජති එත නිවිසමානා නිවිසති. ඇහැතමයි ලෝකයේ ප්‍රියමනාභ තැන එතන තමයි යන්න මේ තන්හාව පජිංචි වෙලා ඉන්න. මෙතන තමයි උපදින වනං උපදින්නේ විදිහට ආධ්‍යාත්මික ආයතන ඊළඟට බාහිරහතන රූපන් ලෝකයේ පිය රූපන් සාතරූපං. රූප කියන මේ ලෝක හරි ප්‍රියමනාප දෙයක් ආන එතන තමයි තන්නහාව පජංචි වෙලා ඉන්න. ඊළඟට සද්ද ගන්ධ රස ස්පර්ශ ඒල වගේම සිතිවිලි. එතොට මේ තන්නහවන්න පජංචි වෙලා උපදිල උපදින්නේ මෙන්න මේ මේ රූප සද්ධ ගන්ධ රස ස්පර්ස ධර්ම කියන මේ හයේ තමයි නිතරම තන්නහව පජින්ච වෙලතිීන්. එතර මේ ඇලීම මුල්කරගෙන තමයි නිතරම හිත බැඳිල යන්නේ. එතොට බුදුරජාණන් වහන්සේ නුවන විමසන්ඩකින ඇයි අපි ඇලුනි. ඇලීම කුමක් ඇතිකල්ලිද කුමක් හේතු කරගෙනද ඇලෙන්නේ. එතට දේශනා කරන වේදනාව ඇතිකල්ලි වේදනාව මුල් කරගෙනයි ඇලෙන්. විඳීම තිබ්බොත්තමයි ඇලෙන්නේ. වේදනාවක් කටගන්නේ නැත්තං විඳීමක් නැත්තං ඇලෙන්නේ නැහැ. දැන් සාමාන්‍ය ලෝකෙත් ඒක හොඳට තියනවා දැන් යනවා කඩේකට මොනහරි ගණ්ඩ. දොදොල් ගණ්ඩ ගියාකිමක ඊට පස්සෙමකද ඉස්සරලාම දොදොල් විකුණ එක්නා කරන්නේ. තන්නා ඇති කරන්න මොකක්ද කරන්න ඕනි. දොදොල් කෑල්ලත් දෙනවා. නේද විංජිච්චිකමමකද වෙන්නේ. අන්න ඇලෙනෝ ආනේකයි. ඒ නිසා වේදනාව ප්‍රත්තිය කරගෙන තමයි නිතරම මේ ඇලීම කියන එක හටගන්න. එතකොට හැම දෙයක්ම පුටුවක් ගණ්ඩ ගියත් ඇඩක් ගණ්ඩ ගියත් නේද. පොඩ්ඩක් වාඩි වෙලා නේද හේත්වෙල බලනොකු සුව පහසුද්ද කියලා. ඇලුනනන් අන්න නේද පේදනා ඇතුන්නම් මොකද වෙන්නේ ඒකට පියලෙනු අන්න තන්නහාව හටගන්න එක වේදනාපච්චයා තන්න එනම් විඳීමක් ලෝක යම්තාක් තියෙනවන විින්දනය කියන එක ඇතිවෙනවන ඒතා කල් අපිමකද වෙන්නේ. ඇලෙන වැලිච්ච ගමමකද වෙන්න ඒකට බැඳෙනවා. බැඳිලාන්න ඒ ඔස්සමකද වෙන්නේ කෙත හදාගන්න. <laughs> කෙත පුළුල් කරගන්න ඊට පස්සේ. <laughs> ඒ ඉළඟට මේ දැන් බලන්ද කියන නුවනින් විමසලා මේ විඳී මැතිවෙන්නේ මොකක්ද. හේතුව විඳී මැතිවෙන්ට හේතුව මොකක්ද. කුමක් ඇතිකල්ලිද විඳීම හටගන්න. එතකොට දේශනා කරනවා පස්ස පච්චයා වේදනා. ස්පර්ශය ඇතිකල්ලි තමයි නිතරම වේදනාව හටගන්නේ. <clears throat> එතට ස්පර්ශය කියල කියන්නේ මොකක්ද. ස්පර්ශය කියල කියන්නේ තින්නන් සංගති පස්සු තුනක එකතුවට තමයි ස්පර්ශය කියල කියන්න. කරුණු තුනක එකතුවීමක් වෙනවා එකතුවීමට තමයි පස්ස කියල කියන්න. තින්නන් සංගති පස්සු. ඉල්ළඟට ඒ තමයි ඇහැයි රූපයයි හිතයි එකතුවෙන් ඕන්. ඒ එකතුවීමට තමයි ඉස්පර්ශය කියල කියන්න. කන්නයි සද්ධයයි හිතයි එකතුවීමට කියනවා ඉස්පර්ශය කියලා. ඊළඟට නාසයයි ගඳ සුවන්දයි හිතයි එකතුවීමට ඉස්පර්ශය කියනවා. ඊළඟට දිවයි රසයි සිතයි එකතුවීමට ස්පර්ශය කියනවා. කයයි පහසයි සිතයි එකතුවීමට ඉස්පර්ශය කියනවා. ඊළඟට නාසයයි ගඳ සුවන්දයි සිතයි එකතුවීමට ඉස්පර්සය කියනවා. මේ එකතුවීමක් උනොත්තමයි විඳීමක් කටගන්න. දැන් අපි නිදාගනන්න. කවරු ඇරි කියනල්ල සීනි බෝලයක් තියන කටේ. දැනෙනවද. විඳීමක් ඇතිනවද. නෑන ඇහැරෙනවා දැංහිමීට එතකටමක දෙන්නේ. ආන්න එතකොටම බොහම අර මෙන්තෝල් වගේ තියන දෙයන්නන් එක පාටම නේද දැනෙනවා නේද. ආන එතකොට තමයි යන්න එකතු උන්නහම් පසත වේදනාව හටගන්න. ඊට පස්සේකට අන්න ඊට පස්ස විඳීම අටගත්තැන් පස යන්න මකද වෙන්නේ තන්නාව ඇතිවෙනවා. එතකොට මේ එකතුවීම නිතරම අවශ්‍යයයි. එකතු වුණොත් තමයි ඉස්පර්ශ උනොත් තමයි මේ වේදනාව කියනක හටගන්න. තොට ඉස්පර්සය තමයි අර කරුණු තුනක එකතුවීම. තොට ඉස්පර්සය බුදුරජන් වන්ස දේශනා කරන්නේ මේ හම ගහපු එල දෙනක් වගේ කියනවා. දැන් එල දෙනෙක් හම ගහනෝ. හම ගැව්වට පස්ස එල දෙනට ලේසියෙන් බේරෙන්ට පුළුවන්ද. බැහැ එල දෙන ඊට පස්සේ හම ගැව්වට පස්සේ නිතරම මොකද වෙන්නේ. මැස්සු වහනෝ. ඉතින් එලදන දුවන වතුරට වතුරට දිවයි කියල බේරෙන් පුලන්ද වතුර ඉන්නයි හපනවා. ඊළඟට ගොඩට එනවා. ගොඩට අවපද ඒත් ගහක් ළඟට ගිල්ල හේත්වෙන. එතොට ගහේ ඉන්න අයත් හපනවා. එතොට ඉස්පර්සයත් ඒ වගේ කියන ලේසියෙන් ගැලවෙඩ පුලංකමක් නෑ නිතරම ඉස්පර්ස වෙනවනේ නේද. නිතර ස්පර්සය කියනක තින ස්පර්ස වෙන්ඩ වෙන්ඩමකද වෙන්නේ. වේදනාව කියනක හටගන්න. වේදනාව හටගන්න හටගන්න තන්නාව හටගන්න. එතකොට මේ <clears throat> ඉස්පර්ශය කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ඉස්පර්ශය කුමක් ඇති කල්ලිද කුමක් හේතුකොට ගෙනද ඉස්පර්ශ වෙන්නේ. එතකොට අන්න සලායතන පච්චයා පස්සෝ සලායත නැතිකල්ලි සලායතන හේතුකට ගෙන තමයි ඉස්පර්සය අතගන්නේ. මේ <clears throat> ආයතනය කියන එක දන්නවන නේද ආයතනයෙන් මකක්ද කරන්නේ. හදල දෙනවනේ ආයතනය කියැන හදන තැන්වලට. නේද කර්මාන්තායතනය කියැන් ඒ වගේතම මේකත්. දුක හදල දෙෙන ආයතන. මේ ආයතනයෙන් තව නිස්පාදනය කළ දෙන්නේ. කොටසක් අයෙන් හදල දෙනවා කොටසක් අනයෙන් හදල දෙනවා. නේද නායෙන් කොටසක් හැදල දෙනවා අර කියන්නේ චක්කුංච පටිච්ච රූපේච උපද්ජති චක්කු විඤ්ඥානං තින්නන් සංගති පස්සු පසපච්චයා වේදනා වේදනාපච්චයා තන්නහා තන්නහාපච්චයා උපාදානම් උපාධානපච්චයා බහු බවපච්චයා ජාති ජාතිපච්චයා ජරාමරණං සෝකපරිදේව දුක්කදෝමනන් සුපායාසා සම්බවන්ත. ඒකයි මේ ඇස කන නාසමට ආයතනය කියල කියන්නේ එකයි මේ ඔස්සේ නිතරම අන්න මේ දුක තමයි නිර්මාණ වෙන එක ආයතනය කියල කියන්න. එක අර ඉස්පර්සයට බේරෙන්ට බෑකෙන් ඇස තියන තාක්කල්මක දෙන්නේ රූප බේනොන රූප බේනකොට විඤ්ඥානය හටගත්ත ගමකද නන්න ස්පර්ශය හටගන්න එක ගැලවෙඩ බෑ. ඊළඟට නුවනි විමසල බලන්න කියනවා මේ සලායතන කුමක් ඇතිකල්ලි කුමක් හේතුකොට ගෙනද සලායතන හටගන්න. එතවට අන්න නාමරූපපච්චයා සලායතනං. නාමරූප මුල්කරගෙන තමයි සලායතන වැඩ කරන්න. සලායතන උපදින්නේ හටගන්නේ නාමරූප මුල් කරගෙනයි. <clears throat> එතකොට <clears throat> නාම ධර්ම තමයි වේදනා ඊළඟට සංඥා චේතනා පස්ස මනසිකාරකින පහට තමයි නාම ධර්ම කියල කියන්න. ඒකටේ හරිට අධ්‍යශ්ක මණ්ඩලේ වගේ කියලා තේරුම් ගන්න පුළ. ඉළඟට රූප තමයි කම්කරු. යායතන වැඩ කරන කැනෙ නිස්පාදනය කරනයි. කෙටියෙන් තේරුම් ගන්න. ඉල්ළඟට ඒ නාමරූප මුල්කරගෙන තමයි මේකට එකතුන හම තම යන්න නිස්පාදනාගාරය පටන්ගන්න. නාමරූප ඒකයි ප්‍රත්තියෙන් සලායතන. එතකොට මේ නාමරූප නිතරම වැඩ උපදින්න කුමක්ද විඤ්ඥානපච්චය විඤ්ඥානය හට ගැනීමෙන් තමයි දැනගැරීම තමයි විඤ්ඥානයකෙන් විජානාතීතිකෝ භික්වේ තස්මා විඤ්ඥානන්ති උච විඤ්ඥානය කියන්නේ දැනගැමත විඤ්ඥානත් තියෙනවා කියද්ද. විඤ්ඥාන කියත්ති නොද. හයත්තින චක්ක විඤ්ඥානය සෝත විඤ්ඥානයේ ගහන විඤ්ඥානය ගිව්හා විඤ්ඥානයේ කායි විඤ්ඥානයේ මනෝ විඤ්ඥානය. එතවට විඤ්ඥානය හරියට ගණ්ඩ පුළුවන් මේ එක ප්‍රධානයා වගේ. ප්‍රධානයා තමයි ප්‍රධානය තමයි නියෝග කරන්න එතවට අධ්‍යශ මන්ඩිල්ලයි සේවකවේ නිස්පාදනය කරනවා නේද. ඉළඟට අර නිතරම අධ්‍යර්ශක මන්දිලිය සේවකයවන්ගේ මේකයි ප්‍රධානයාට ඒ අයගේ උපකාරත් ඕන. ඊළඟට ප්‍රධානයාගේ සම්බන්ධතාව අරයටත් තියෙන් ඕනි දෙදගුල්ල නිතරම එකතු වෙලා ඒකයි කියැනෙ නාමරූප ප්‍රත්තියෙන් විඤ්ඥානය හටගන්නවා විඤ්ඥාන ප්‍රත්තියේ නාමරූප හටගන්න මේ දෙගොල් එකතු වෙන්න ඕන් නිතරම නේද. ඒ එකතුවීමත් එක තම යන්න සලායතන හටගෙන ඊට පත්සේ ඉස්පර්ස වේදන ඒවා හැදිල යන්න. එතවට බුදුරජාන් වහන්ස සැරියුත් මහරත්තන් වහන්සේ දේශනයක පෙන්නවා මේ නාමරූප විඤ්ඥානය කැන්නේ බටමිටි දෙකක් මිටි දෙකක් හේතු කරා වගේ කියන. එක බටමිටියන් නිසා අනිත්්‍යක තියෙනවා අනිත් බටමිටිය නිසා හේතු ඉළඟට මේ අනිත් එක තියෙනු. ඒ වගේ තමයි මේ විඤ්ඥාන ප්‍රත්තියන්තමයි නිතරම නාමරූප හටගන්න. නාමරූප පත්තියෙන් තමයි නිතරම විඤ්ඥානය හටගන්න. තේ අරමංකිවේ සමාරලාට සේවක අධ්‍යේශක මණ්ඩලය නිතරම ප්‍රධානයගෙන් උපදේශ ගන්න ප්‍රධානයන් නිතර අරකත්තයෙන් උපදෙස් ගන්නේ දෙගොල් එකතු ලතමයි නිතරම මේ <clears throat> ආයතනයෙන් එන ඔක්කොම ක්‍රියාත්මක කරන්න නිත්පාදන කරන්න. ඉතිං <clears throat> මේ නාමරූප විඤ්ඥානය කියන මේ දෙකේ සම්බන්ධතාව නිසයි ඒකයි කියැන එත්තාවතා මෙපමණකින්ම ජායති උපදිනවාය දිරනවාය මැරෙනවාය කියැන මේ නාමරූප සම්බන්ධතාවේ නිසාහට ගන්න විඤ්ඥානයත් විඤ්ඥාන සම්බන්ධතාවේ නිසාහට ගන්න නාමරූපත් ඒ නිසාට ගන්න සලායතන ඉළඟට ඉස්පර්සය වේදනාව තන්හාාව උපාදාන බව ජාති ඉළඟට ජරාමරණ සෝක පරිදේව දුක්කදෝ මනන් සුපායාස සම්බවන්තය තොට මේ දුක කියන එක අන්න විමර්ස විමස බලනකට පේනොමේ හේතුන් නිසා හටගන්න දෙයක්. එක්ෙක් හේතු උපකාර කරගන හටගන්න දෙයක් හැටිටන්න තමන්ට අවබෝධ කරගන්න පුළුවන් නුවනින් විමසනකොට දැම් පාර කියලතින් අපිට තියෙන විමසන්. කාලයක් විමසනකොට තමයි මේ ජීවිතය අපිට සිහිය පිහිටවා ගන්න පුළුවන් මේ අපිට සිහඋපදිනවා මේ හේතු පල දහමක් නිසා හටගත්තේ. දැන් අපික වේදනාවක් හටගන්නකොට අපි නුවන විමසල තියනකට සිය පීටනමක වේදනාව මොකක් ප්‍රත්තියන්ද. වේදනාව පස්ස පච්චයා ස්පර්ශය ප්‍රත්තියෙන් තමයි වේදනාව හටගන්න. එතොට අර ජීවිතයේ සාමාන්‍යින් දේවල් වෙනකට ටක්ගාල සිහිපීට නොම පරිසම්පාද නිතරම ගන්නන්න එක් එක් දේට අදාළ හේතු තමයි ඒ කාරණින්ට ප්‍රධාන හේතුව තමයි උගන්නන්නේ නිතරම. දැන් වේදනාවට ආසන්නම හේතුව තමයි ඉස්පර්සේ ස්පර්සයට ආසන්නම හේතුව තමයි සලායතන සලායතනට අළඟමයක තමයි නාමරූප ඒ විදියට ඒ ඒ දේට ආසන්න හේතුව තමයි දේශනා කරන්න. ඒ නිසා අපිට තියෙන නුවනින් මේක නැවත නැවත නැවත විම සන්ඩෝනි දැන් උන්වහන්සේත් යෝනිසෝ මනසිකාර අහු පඥ්ඥා අපි සමයකිරොන් මන්ුවනින් විමසනකොට තමයි මට මේක අවබෝධ වුණේ. දැන් උන්වහන්සේ අවබෝධ කරගන්න මාර්ගය හදාගෙනකි. කැමේ අපිට තියන් හදපු මාර්ගය විමස විමස යන්ඩ දැන් අපිට මොකක් නිසාද කියලා දැන් සැක කරන්න දෙයක් නැහැ අපිට මාර්ග තිය ඕන යන්න තියෙන්නේ. ද මාර්ග සලකුණු දීලා තියෙන්නේ. ඒ නිසා සලකුණු ඔස්සේ හොයාගෙන හොයාගෙන යන්න තිීන්. ඉතින් කාලයක් යෝනිසෝ මනසිකාරය කරනකොට තමයි ඊට පස්ස මේක පෝෂණය වෙලා ඇතුළෙන් මෙන්න යෝනිසුමනස්කාරයට ආහාරයකි ලපි ඒ කතා කරන්න නේද. එතවට ඒව පිළිබඳවන්න ඇතුළෙෙන්ම අභ්‍යන්තිරිකෝම අන්න සීහ පිහිට ලෙනවා කුමක් ප්‍රත්තියෙන්ද මේක හටගත්ත කියන එක ටක් ගාල පදින දැන් සෝක පරිදේව දුක්දම්න සටගන්නකොටම අන්න සීහ පිහිටනමකද ඉපදිච්චි නිසා. ඊළඟට ඉපදුනේ ඉපදීම කුම ප්‍රතියන්න බවපච්චයා ඇති ඒ විදියට අන්න මේ පටි සම්පාදී මේ අවබෝධ කරගන්න පුළුවන් මේ අපි හොඳටම මේ අවබෝධ කරගත යුතු දෙයක්ත්ත මේ මාර්ග හදල තියෙන එකක් එනි අපිට මේ මේ මාර්ග ඉගෙන ගන්න එක පස්සනයක් නැහැන් මැප් එකක් ඇඳල තිී නෝක ඉගෙන ගන්න එකද පස්නේ යන එකද පස්නේ කෝකද පස්නේ තියෙන්නේ මැප් එක ඇරගෙන යන එකන පස්නේ නේද මැප් එක ඉගෙන ගන්න එක පස්්නයන් නැහැන ද අපිට පසුකාලිනෝ මේවා මේ ඕනාට වැඩිය ගැමුරු කරා ඊට පසමක දුන්නේ මැප් එකත් අවුල්ලුනා නේද <laughs> ඒකයි තියන්නේ දැන් ඇත්තට දැ මේ කියන්නේ ස්වාකාතව භගවතාදම ස්වාකාතකෙන් මනාකට කියීල තින දෙයක් අය අපිට මේ අඩු වැඩි දාන්ඩ දෙයක් නැහැ ධර්මය ස්වාකාතය හොඳට කියීල තියෙන දෙයක් අපිට තියනේ ස්වාකාත ධර්මී මේ ඉගෙනගෙන යන්ඩ යන එක තමයි හැබැයි අපහසු. මේක සීහ පීටුවාගෙන විවසන්න තමයි අමාරු. ඉතින් බලයගතු සිහියක් අවස්්‍යයයි මේ සඳහා. ඉති ඒක තමයි උපදවාගන්න අමාරු යන්න තමයි අමාරු. <laughs> දැ මේවා විමසන්ඩිකයොත් එන තියන විමසන යන්න නේද. <laughs> පඩිසු සම්පාද දුකාදගන්න හදන එකක් ඊට පස <laughs> විමසන්ඩ පුලුවන් සමහරලාට කියලේමන වෙන්නේ නේද. මොකක් හරි පරණ සිද්ධිකට කිය ගමන් ආයි පරිසම්පාදය කදනවා. දැන් අපිට වෙන්නේ ඒකයි විමසුගොත්තේම නේද. ඉතේ වගේ දෙයක් වෙන්න ඉතින් එතකොට හොඳට තේරුම් ගත යුතු දෙයක් තමයි මේ බුදුරජාණන් වහන්සේ මාර්ගගේ සාවක කියන්නේ එකන අපිට හදන්ඩ දෙයක් නැහැ. අපිට තියෙන කියපු විදිහට යන්න යන්න තමයි ඇත්තට ම පහසු යනකොට තමයි බාධා තිීන්. යනකොට තමයි කඳු වලවල් ඔක්කො මහු වෙන්නේ නේද. මාර්ගය <clears throat> කියීල දිලතින කියන මාර්ගෝස්සේ යනකොට ටිකක් අපහසුතා එන්න පුළුවන් සිය පීටුව ගන්න අමාරුයි නමුත් අපිට මේ මාර්ගයකනක බොහොම පොකටව කියල දීල තියෙන එක අපිට තියනේ විදිහට විමස විමස මේ ආහාරයන්න දැන් නිතරම මේ පිළිබඳව ගන්න නිතොර තම පෝෂණය වලෙන්නේ. එතකට තමයි මේ එකින් එක එකින් එක ස්ටක්්ගාල ඒව හට ගන්නකොට හේතු දන්න. ඒකයි දැන් සෝතා පන්න වනාට පස්සේ මේ බාහිර ඇදහිලිවලට බාහිර සාතෘරු විශාස කරන්න යන්න කියන්නේ එකැමක දෙකටි දන්නවා සෝතා පන්න වෙනකොටම මේ පටිට සම්පාද අවබෝධ කරගන්න. අර පංච බයවේර සූත්‍රයේ දේශනා කරන්න බයවෛර ඇතිවෙන පහක් සංසධනය තමයි මේ පංච සීලයේ සම්බන්ධයක නිතනම් බයවෛර ඇති කරනවා ඒකත් නැතිවෙන. ඊළඟට බුදුරජාණන් වහන්සේ කරේ ධර්මරත්න කරේ ආරය කාන්ත සීලේ පිළිබඳුව පිහිටීමකට එයා පත්වෙන. ඉළඟට තමයි ආරි ආර්ය නියාය එයා අවබෝධ කරගන්න මේක තම ආරි නියාය. මේකට අවබෝධ කරගන්න තව ක්‍රමවේදයක් කියල දෙනවා. සීකරනේ තමයි ඉමස්මින් සති ඉදං හෝති. මේ ඇතකල්ලි මේ වේ. ඉමස්ස ඉමස්ස සති ඉදං හෝති <coughs> ඉමස්ස නිරෝධා ඉදන් නිරුද මේ නිරුද්ධවීම මේ නිරුද්ධ වේ. ඒ විදියට මේ ආරය නියාය බලන්න ක්‍රමයක්ත්තින. එතමයි අර අවිද්‍යාව ඇතිකල්ලි සංස්කාරවේ. සංස්කාර ඇතිකල්ලි විඤ්ඥානයේ විදියට අන්න නිතරම නුවනින් විමස විමස බලන්ටකින ඒ ආරණයාය සෝතා පන්න වෙනකට අවබෝධ වෙනවා. ඒකයි සෝතාපන්න කෙනා දුක්කරදර පස්සන එනකොට වෙනත් අය කරා යන්න ඇත්ති. එය දන්න හටගන්න කොහොමද කියලා. ඇ දුක හටගන්න එක දන්නවන දුට හටගන්න කරමේ දන්න නිරුද්ධ කරන්න තියෙන කරමත් එයා දන්නවා දුක නිරෝධී. ඉති ඒ නිසා තමයි අර බාහිර ඇදහිලි ඒවට සෝතාපන්නා යන්නේ කියැන දැන් ජීවිතයට දුක්කරදර බාධයනකට සෝතාපන්නයි දන්නමකක්ද කියලා. දැම් වේදනාව කටගන්නවට මොකක්ද කියලා දන්න හේතු. පස්ස පච්චයා. ස්පර්ශි වෙච්චි නිසා එතට ස්පර්ශමකත් සලාතන ඇස්ල තිනක විඳවන්න තීරෝ කියල දන්න ඉති ඒකයි. ආයතන හදාගත තියනවන ඉතින් නේද හතල දෙනවා ආයතන ඒකයි. එති ඒ පිළිබඳ ඒකයි සෝතා පන්න වෙනකොට ඒ අවබෝධය ඒ අයට තියනු. තිය නිසා අපි සීහ පිහිටවාගෙන පුළුවන් තරම් මේ කියපු මාර්ගය ඔස්සේ ඒක මේ උන්වහන්සෙත් කරලා තිනේ අහු මේ යෝනිසෝ මනසිකාර අහු පඥ්ඥා අපි සම යෝනිසෝ මනසිකාරය කිරීමෙන් පහලුනා. ඉති උන්හන්ස විමසමස යනකට තමයි අන්න අර පරණ පාර මේ පුරාණ රාජධානි හොයාගන්න පුළංගුණේ ගමන් කරන තේ සඳහා ආර්යෂ්ඨාංක මාර්ගය තමයි උන්හන්සේ ගමන් කර. ඉතේ නිසා මේ අපිටත් මේ ආර්ය මාර්ගය ගමන් කරමි මේ ජීවිතාබෝධය ඇති කරගන්න පුළන් ඒකට ප්‍රධානම අපි ඇතිකර ගත යුතු දේ තමයි මේ සිහිය. සිහිය දියුණු කරගන්න ඒකායන මාර්ගය සිහිනි සිහිය නැතුව මුකුත් කරන්න බෑ සීහට කියැනම කක් වගේද ලුණු වගේ කියලා. ලුණු නැතුව බෑන කෑමමකුත් අනු තුන පහ අඩු වැඩි වුණට පස්නයක් නැහැනේද. හැබැයි ලුණු ඕනි සාමාන්‍ය පොඩ්ඩක් හරි නේද ලංකායිකමත්න ලුණු නැතුව බෑ. දත්තන ඔන්නන් දෙනවත් දන්න. ලංකායකමයට ලුණු ඕනි ඒකයි. ඉස්සර ඉන්දියාවකමයටත් ලුණු කැන් අර දැන් බොජ්ජංග කියනකොට කියනවා සමහර බොජ්ජංග එක එක වෙලාවල්දි අඩු වැඩි වෙනවා. දැන් හිත හීන අවස්ථා තියනවා. කැන නිදිගත්ත අවස්ථා එතවට සමහර බොජ්ජංගෝලින් තමයි හිත ගන්න උළුප්පල උඩට ගන්න. සමහර වෙලා හිත වැඩියෙන් ගිල්ල නොසංසුන් වෙලා එතවට සම අනිත් බොජ්ජංග කරල පාලනය කරලා ගන්න සංසුන් කරලා. ඇබැයි සතිකෝ හම්බික්කේ සබ්බාත්තිකං වදාසීය ඒ ඔක්කෝටම ඕනිි. නැගිට්ටොල ගණඩ සියයක් ඕනි සංසිදුව ගණඩ සියෝනි ඒකයි. ඒ නිසා මේ සිහිය එක ඒකහයින මාර්ගය කියන්න. සිය එක එක අවස්ථාව අතඇල්ල කරන්න බැහැ. එකයි ලුණු වගේ කියලා කියනවා. ලොමි ලුණු හැමකෑමටම චුට්ටක් හරි දාන්න. ඒක අනිත්තේ වනන් දාන්නතුව හදන්න පුළුවන්. මේ ගොරකයම සමාරයවට ඕන්න නේද නොදලුණු ටිකක් හරි සාමාන්‍ය ලංකාකමයට දාන්න ඉතින් ඒ වගේ කියන මේ සිහිය ලුණු වගේ උපරිම සිහියක් ඕන මේ ධරමය අවබෝධ කරගන්න තිය නිසා සිහිය පවත්වන්න ඕනි හොදට ඉතිං සිහියන පැවැත්තුවත් පුළුවන්කමක් නෑ නිසා තමයි මේ හැම ඉරියව්කදීම සීහ පවත්තන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කණබොන අවස්ථාවේ යනේ නවස්ථාවේ නිද කතා කරන අවස්ථාව මේ හැම වෙලාවකම වර්තමානයට ඇවිල්ල සීහ පිහිටෝ ගණ්ඩුවන නැම්මම් මේ කුමද්ද කරන්න ආන්නේ වර්තමානයට හිත ගත්තාම සීහ පිහිටුව ගන්න පුළුවන් එතොට දැන් අපිට සමහල්ලාට අමතක වෙලා <clears throat> අමතක වෙනවා නිතරම එතොට සමල්ලාට භාවනාට අවද කියලා තමතක වෙන්න පුළුවන් සමල්ලාට. එති ඒ නිසා නිතරම සිහි පවත්තන්න නිතකට තමයි අපි කොහේ දින්නේ කුමද්ද කරන්නේ කියන එක නිතරම මතක් කරලා ගන්න. එතකොට තමයි අපිට බාහිරව අපේ සියලු මේ වුවදුරු <clears throat> නැතිකර ගන්න පුළන් දැ භාවනාව අපිට නිතරම කතාව කියනකත් ලොකු බහදාවක් ඉතින් අන දැන් අපි සමාල්ලාට ධර්ම කතා කරන කතාවට ගියොත් සමල්ලාට කෙරවරක් හොයාගන්නලත් බැරිවෙන අවස්ථා තියෙනවා. ඒ නිසා අර සිහිය පුළුවන් තරන් ආරච්චා කරගන්න බලන්ඩ මොකද මේ <clears throat> බාහිර දේවල්වලට අපේ කතහබාට ගියොත් ඉඳගත්තට පස්ස ඒව තමයි ඊට පස්සේ එන්නේ. විනිශ්චය කරනවා ඊට පස්සේ ඒ සාමාන්‍ය හිතේ ස්වභාව. එනිසා පුළුවන් තරන් අර නිස්සද්ධතාවයකන ආර්ය නිස්සද්ධතා බුදුරන් වන්සකෙන එක තුන්න පුළුවන් තරන් දෙකක් කරන්න කෙනෙ කරබනින්ද එක්කෝ එම නැත්තන් මේ කැනෙ ධාර්මික කතාවක් කරගන්න කෙන. කරභාගනින්වා කියන්නේ භාවනාවක යෙදී වාසය කරන්න කියලා. ති ඒතවට තමයි ඒ සිහිය දියුණු කරගත් අහම තමයි මේ අපේ ජීවිතේ අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. හොඳයි එහනන් දැන්. නමයයි වෙලාව අපි කවුරුත් එහෙනම් මේ පටිච සම්පාදය අවබෝධ කර ගන්ද එහෙනම් මහන්සේ ගනිමු හොඳයි සාතුකාර.